බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ පරෝපකාරය පිණිසමයි. පරෝපකාරය කියලා කියන්නේ අන් අයට උපකාර පිණිස. ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තේ මුළු මහත් ලෝකයා පිළිබඳව තිබිච්ච උතුම් කරුණාව මෛත්‍රිය නිසයි. ඒ පිළිබඳව අපට ඕනෑ තරම් විග්‍රහ කරන්න පුළුවන් කරුණු තිබෙනවා. එක කාරණාවක් තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි යුගයේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ කාලය ගත කළේ සුමේධ තාපසයන් හැටියට. එදා සුමේධ තාපසයන්ට දීපංකර බුදුහාමුදුරුව වැඩ සිටි කාලේ ඒ කියන්නේ දීපංකර බුද්ධ රාජ්‍යයේදී සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් වෙනවා නම් රහත් වෙන්න වාසනා ගුණය තිබ්බා. හැබැයි එදා රහත් ඵලයටපත් වෙන්නේ නැතුව සම්බුද්ධත්වයේම ප්‍රාර්ථනා කරමින් සසරේ යම්කිසි නැවතීමක් සිද්ධ වුණා නම් ඒ නැවතීම සිද්ධ කළේ පරෝපකාරයේ පිණිස බුදු කෙනෙක් බුද්ධත්වය පිළිබඳව ප්‍රාර්ථනාවක් ඇති කර ගැනීමම බෝධිසත්වයේ බුද්ධත්වයේ පිළිබඳව අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් ඇති කර ගැනීමම පරෝපකාරයේ පිණිස හේතු වන අදිෂ්ඨානයක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා එදා පරෝපකාරයේ පිණිස අදිෂ්ඨාන ඇති කරගත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න තැනට එනකම්ම සසරේ යම්කිසි දුකක් වින්දානම් ඒ හැම දුකක්ම විඳලා තියෙන්නේ මුළු මහත් ලෝක සත්වයා වෙනුවෙන්. ඒ වගේම තමයි පිරිය යුතු පාරමිතා සම්පූර්ණත්වයට පත් කරලා මහා මායා දේවියගේ කුසෙන් මේ ලෝකයට බිහි වෙච්ච සිද්ධාර්ථ කුමාරයා පාරමිතා බලයෙන් බුද්ධත්වයේ පිනිස සිද්ධාර්ථ කුමාරයා හැටියට ඉපදුනත් සිදුහත් අවදීදී දැඩි වීරයක් දැඩි කැපකිරීමක් කරන්න වුණා බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න. බුද්ධත්වයේ සොයාගෙන යන්න බුද්ධත්වයේ පිනිස යොමු වෙන්න විවිධ ගුරුවරු ළඟට ගියා. ඒ ගුරුවරුන් දීපු උපදේශ පිටුපස ලුහුබැඳා. මෑතෝ දන්නවා අවුරුදු 6ක් දුෂ්කරක්‍රියා කළා. ඒ දුෂ්කර ක්‍රියා කළේ බුදු වෙන්න. හැබැයි දුෂ්කර ක්‍රියා කිරීමෙන් බුදු බව ලබන්න බැරි වුණා. හැබැයි ඒ මහා කැපකිරීම සිද්ධ කළේ අත්තකිලමතානුയോഗය. තමාගේ ශරීරයට අධික ලෙස දුක් දුන්නොත් බුදු වෙන්න පුළුවන් කියන ඉගැන්වීම මත ගිහිල්ලා මේ ලෝකේ කිසිම කෙනෙක් දෙන්නේ නැති දෙන්න බැරි දුකක් මේ ශරීරයට දුන්නේ බුද්ධත්වයේ උදෙසා ඊළඟට ඒ තරම් කැපකිරීමක් කරලත් අවුරුදු ගණනාවක් දුෂ්කර ක්‍රියා කරලා නොලැබුණු ප්‍රතිඵලය බොහෝ විට අපේ ජීවිත පිළිබඳව කතා කරනකොට ලොකු කැපකිරීම් කරලා කරලා ඒ ප්‍රතිඵල නැත්තම් අපි මොකද කරන්නේ අරමුණ පැත්තකට වීසි කරලා දාලා අනිත් පැත්තට හැරෙනවා ඒක තමයි සාමාන්‍ය පුද්ගලයාගේ ලක්ෂණය ද විභාගයක් ගැන කතා කළොත් පාඩම් කරලා පාඩම් කරලා ඒත් සමත් වෙන්නේ නැත්නම් බොහෝ දෙනෙක් කරන්නේ විභාගය නවත්තලා දානවා. ද බලන්න බුද්ධත්වයේ පිණිස දුෂ්කර ක්‍රියා කරලා අවුරුදු ගණනක් එයින් ප්‍රතිඵල නොලැබුණු තැන ඒ කරන ක්‍රියාව අත්හැරියා මිසක්ක අරමුණ අයින් කළේ නැහැ. කරපු විදිය වෙනස් කළා මිසක්ක අරමුණ වෙනස් කළේ නැහැ. බුද්ධත්වයේ පිණිසම තිබිච්ච ඒ ශක්තිමත් අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මධ්‍යම ප්‍රතිපදාවට යොමු වුණ ඒ තුලින් තමයි බුද්ධත්වය සාක්ෂාත් කරගත්තේ. එතකොට ඒ කළ කැපකිරීම කවුරු වෙනුවෙන්ද කරලා තියෙන්නේ කියලා ඇහුවොත් ඒ කැපකිරීම කරලා තියෙන්නේ පින්වත්නි ඔබ අප වෙනුවෙන්. එතකොට බුදු කෙනෙකුගේ පහළ වීමම පරෝපකාරය පිණිසම පවතින උතුම් පහළවීමක් ඇටියටයි සැලකිය යුතු වෙන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළවීම පිළිබඳව කතා කරනකොට අපි මේ වාසය කරන්නේ ගෞතම බුද්ධ ශාසනයේ අපේ බුදුරජාණන් වහන්සේට විවිධ බුදුරජාණන් වහන්සේලාගේ නියත විවරණ ලැබුණා. දැන් මට අද ලැබිලා තියෙන මාතෘකාව තමයි කකුසඳ බුදුරජාණන් වහන්සේගෙන් බෝසතාණන් වහන්සේ නමක් හැටියට නියත විවරණ ලැබීමේ සිද්ධිය පිළිබඳව විවරණයක් කරන්න. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ එක තැනක පැහැදිලි කරනවා අහන්තේන සමයේන කේමෝ නාමාසි කත්තියෝ තථාගතේ ජිනපුත්තේ දානං දත්වා අනප්පකං අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ ඒ කියන්නේ වෙස්සබු බුදුරජාණන් වහන්සේට පස්සේ පහළ වෙච්ච බුදුහාමුදුරුවෝ තමයි කකුසඳ බුදුරජාණන් වහන්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්නකොට ගෞතම බුදුරජාණන් වහන්සේ කාලයේ ගත කළේ කේම කියන නමින් කේම නම් වූ රජෙක් හැටියට තමයි ගෞතම බුදුහාමුදුරු ඒ කාලේ වාසය කළේ. මෙන්න මේ කේම කියන රජතුමා කකුසඳ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට බොහෝම ගෞරවයෙන් යුක්තව අපෝපස්ථානාදී කටයුතු වල යෙදුණා. පත්තංච චීවරං දත්වා අංජනං මදුලක්ඛිකං ඉමේතම් පත්ථිතං සබ්බම් පටියාදෙත්වා වරං වරං කකුසඳ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට එදා මම සදහැ සිතින් යුක්තව අපෝපස්ථානාදී කටයුතු වල යෙදුණා සිව්පසෙන් උපස්ථාන කළා බොහොම ගෞරවය ශ්‍රද්ධාව හිතේ පෙරදරි කරගෙනයි මම ඒ උපස්ථාන කටයුතු වල යෙදුනේ අන්න ඒ උපස්ථාන කටයුතු වල යෙදෙනකොට කකුසඳ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහසඟ රුවනට සලකනකොට ඒ ශ්‍රද්ධාවෙන් කැපකිරීම කරනකොට සෝපි මං මුනි ව්‍යාකාසී කකුසන්දෝ විනායකෝ කකුසඳ කියන බුදුරජාණන් වහන්සේ ඉමම්මි බද්දකේ කප්පේ අයං බුද්ධෝ භවිස්සති මේ භද්‍ර කල්පයේදී ගෞතම නමින් මා බුදු වන බවට නියත විවරණ ලබා දුන්නා. ඒ නියත විවරණ ලබා දෙනකොට එදා රැස්ව සිටි දේව දේවී සමූහයා සාදුනාද පැවැත්වුව සතුටු සිතින් යුක්තව ප්‍රීතිഘോഷා පැවැත්වුවා කියලා සඳහන් වෙනවා. ඒ දෙවිවරු සාකච්ඡා කරාලු කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලෙදී ධර්මාවබෝධය ලබන්න නොහැකි වුණොත් මෙන්න මේ බෝධිසත්වයන් වහන්සේ බුදු වෙන දවසක අපි ගිහිල්ලා නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්. අනාගතයේදී අපිට හමු වේවි මේ බුදුහාමුදුරුවෝ කියලා ප්‍රීතිഘോഷා පැවැත්තුවා කියලා සඳහන් වෙනවා. අන්න ඒ වෙලාවේදී කකුසඳ බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිබඳව විස්තරයක් කරනවා. මෙන්න මේ කිඹුල්වත්පුර සුද්ධෝදන මහරජතුමාටත් මහා මායා දේවියටත් උපදින සිද්ධාර්ථ නම් කුමාරයෙක්ව බිරිඳ යශෝදරාව පුතා රාහුල මෙන්න මේ කාලෙදී ගිහිගේ අත්හැරලා යනවා ගිහිලා දුෂ්කර ක්‍රියා කරනවා දුෂ්කර ක්‍රියා කරලා බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්නවා බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන තමන් අවබෝධ කරගත් ධර්මයේ බරණ සිසිපතන මිගදායේදී ධම්මචක්කපවත්තන සූත්‍රයේ හැටියට ප්‍රථම ධර්ම දේශනාව සිද්ධ කරනවා. එයින් බොහෝ දෙනෙකුට ධර්මාවබෝධය ලබා දෙනවා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා සාරිපුත්ත මොග්ගල්ලාන හැටියට ලැබෙනවා. ඒ වගේම අග්‍ර ශ්‍රාවිකාවෝ කේමල උප්පලවන්නා ගැන ඒ වගේම අග්‍ර උපස්ථායක හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ ගැන මේ හැම තොරතුරක්ම කකුසඳ බුදුහාමුදුරුව ප්‍රකාශ කරන ඒ වෙලාවේ. ඒ ප්‍රකාශය, ඒ නියත විවරණය ශ්‍රවණය කරපු කේම කේම රජතුමා සතුටු සිත් ඇතුව මේ සම්බුද්ධත්වයේ පිණිස සැපිරිය යුතු වත් සම්පූර්ණ කරන්න යොමු වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් එහි ප්‍රතිඵලයක් හැටියට ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේගෙනුත් ලැබපු නියත විවරණ මුල් කරගෙන ගෞතම බුද්ධ රාජ්‍ය තුල බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න අපේ බුදුරජාණන් වහන්සේට පුළුවන්කමක් ලැබුණා. මේ කකුසඳ බුදුරජාණන් වහන්සේ කේමවතී නගරයේ තමයි වැඩ වාසය කළේ. මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්ණයට උපස්ථාන කරපු වටිනා රජෙක් හැටියට තමයි අර කේම කියන රජතුමා අපේ බෝසතාණන් වහන්සේ හැඳුන්වන්නේ. ඉතින් මෙන්න මේ කේම කියන රජතුමා කකුසඳ බුදුහාමුදුරුව ඇතුළු මහා සංඝ රත්ණයට උපස්ථාන කරමින් ජීවත් වෙලා චිත්ත ප්‍රසාදේ වර්ධනය කරගෙන කකුසඳ බුදුහාමුදුරුවන්ගේ ශාසනයේදීම උතුම් පැවිදි ජීවිතයකටපත් වෙනවා. පැවිද්දෙක් හැටියට කකුසඳ බුදුහාමුදුරුව සමීපේ වාසය කරනවා. ඒ වාසය කරන්න පින්නර තිබුණා. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ පියතුමා තමයි අග්ගිදත්ත බ්‍රාහ්මණය. අම්මගේ නම විසාකා. මේ කකුසඳ බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතේ ගත කරන අවුරුදු 4000ක්. දැන් මේ කාල සීමාව වගේ නෙවෙයි ඒ කාල සීමාව. ආයුෂ ඉහළයි. බොහෝ දීර්ඝ කාලයක් ආයුෂ තිබුණා. එතකොට සඳහන් වෙනවා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ගිහි ජීවිතේ ගත කරපු කාල සීමාව අවුරුදු 4000ක්. අවුරුදු 4000 ගිහිගේ ඉඳලා තමයි ගිහිගේ අත්හැරලා යන්නේ. එතකොට කකුසඳ බුදුරජාන් වහන්සේට ගිහි කාලෙදි තිබුණා මාලිගා තුනක්. දැන් අපේ බෝසතාණන් වහන්සේට රම්‍ය සුරම්‍ය සුභ වගේ කකුසඳ බුදුරජාණන් වහන්සේට තිබිච්ච මාලිගා තුන තමයි රුචි සුරුචි සහ වර්ධමාන කියන ප්‍රාසාද තුන. ඍතු විපර්යාස වලට ගැළපෙන තාලෙට නිර්මාණය කරපු මාලිගා. ඉතින් බිරිඳ හිටියා විරෝචමානා කියලා. පුතා තමයි උත්තර. ඊට පස්සේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම තමයි විදුර තෙරුන් සහ සංජීව තෙරුන් වහන්සේ. උපස්ථායක තනතුර තිබුණේ බද්දිජ කියන ස්වාමින් වහන්සේට. අග්‍රපස්ථායක තනතුරු දරුවේ අච්චුත සහ සුමන කියන දෙපළ. අපේ බුදුරජාණන් වහන්සේගේ වගේම කකුසඳ බුදුරජාණන් වහන්සේටත් ඒ විදිහට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අග්‍ර ශ්‍රාවිකාවන් වහන්සේලා ඒ වගේම උපස්ථායක අග්‍ර උපස්ථායක මේ විදිහටම තනතුරු හොබවපු පිනතියන් වැඩ හිටියා. එතකොට දැන් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කාල සීමාවේදී මට උතුම් බුද්ධත්වයේ පිණිස නියත විවරණ ලැබුවා ඒ නියත විවරණ ලැබීමෙන් ශක්තියක් මට ලැබුණා මේ බුද්ධත්වයේ සාක්ෂාත් කර ගැනීම සඳහා. ඉතින් බුදුරජාණන් වහන්සේලාගෙන් නියත විවරණ ලැබමින් අවසානෙට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මාර පරාජය කරමින් සම්බුද්ධත්වයට පත් වුණා. මේ උතුම් සම්බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේලා සියලුම බුදුරජාණන් වහන්සේලා අපට පෙන්නන කාරණාව තමයි අපි තේරුම් ගත යුත්තේ. මේ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වෙලා අපට මොනවද කියලා තියෙන්නේ? උන්වහන්සේලා ධර්මයේ බොහෝමයක් දේශනා කරලා තියෙනවා ਸਰවඥතාඥාණයෙන්. ඒ දේශනා කරලා තියෙන ධර්මයේ හරය මොකක්ද? දැන් අපි ඔක්කොම දන්න දෙයක් තමයි සියලුම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසන සියලුම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව තමයි සියලු පව් වලින් ඉවත් වෙලා කුසලයේ වඩලා සිත පාලනය කරගෙන නිර්වාණ අවබෝධය පිණිස කටයුතු කරන්න කියන පාඩම. එතකොට සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම මේ ලෝකේ පහළ වෙලා අපට ඒ දීලා තියෙන පණිවිඩය පිටුපස හඹා යන්නටයි අපි උත්සාහවත් විය යුත්තේ. එතකොට දැන් මේ හැම බුදු කෙනෙක්ම පහළ වෙලා අපට පෙන්වලා තියෙනවා පවෙන් දුරු වෙන්න කුසලයේ වඩන්න සිත පාලනය කරගන්න. එතකොට පව ඉවත් කරන්නත් කුසලය ප්‍රගුණ කරන්නත් ඒ හැම කටයුත්තකටම ප්‍රධානත්වයට පත් වෙලා තියෙන හිත. හිත හදන්නේ නැත්නම් හරියට හිත මනාව මෙහෙවන්නේ නැත්නම් අපිට මේ බුදුරජාණන් වහන්සේලා දෙසූ මාර්ගය තුල ගමන් කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේලා තමන්ට අයිති කාර්යභාරය ලෝකයා පිණිස මහා කරුණාවෙන් ඉටු කළ යුතු කාර්යභාරය සම්පූර්ණ කරලා හමාරයි දැන්. ඒ කාර්යභාරය සම්පූර්ණ කරලා හමාරයි. ඒ නිසා තමයි අපේ බුදුරජාණන් වහන්සේ නිතරම ප්‍රකාශ කරලා තියෙන්නේ යංකෝ බික්කු සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය යම්කිසි ශාස්ත්‍රූන් වහන්සේ නමක් බුදු කෙනෙක් තමන්ගේ ශ්‍රාවකයන් උදෙසා ලෝකයා උදෙසා අනුකම්පාව උපදවගෙන කල යුතු කිය යුතු යමක් වේ නම් තං වූ කතම්මයා ඒ කළ යුතු කාර්ය අපි විසින් සම්පූර්ණ කරලා තියෙන්නේ. කවුද මේ කියන්නේ බුදුහාමුදුරුවෝ. කාටද කියන්නේ අපිට. තංගෝ කතම එයා අප විසින් සිද්ධ කරලා තියෙන්නේ. ඒතානි බික්කු රුක්ක මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ජායත. ඒ නිසා මහණෙනි මෙතන මහණෙනි කියලා ආමන්ත්‍රණය කළාට ගිහි පැවිදි දෙපාර්ශ්වයටම ලෝක සත්‍යයට මේ ආමන්ත්‍රණය කරන්නේ. අරණ්‍යගත වෙලා හරි ශුඤ්ඤාගාරයකට ගිහිල්ලා හරි ජායත තමන්ගේ හිතේ තියෙන කෙලෙස් විනාශ කරලා දාන්න, දවල දාන්න, හලු කරලා දාන්න. වනසන්න කියලායි බුදුහාමුදුරු පෙන්වන්නේ. මා පමාදත්ත මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද වෙලා පසුත වෙන්න එපා. ප්‍රමාද වුණොත් මොකද වෙන්නේ? පසුත වෙන්න වෙනවා. ඒ නිසා ප්‍රමාද වෙන්න එපා, පසුත වෙන්න එපා, අයංගෝ අම්හාකං අනුශාසනී මෙයි අපගේ අනුශාසනය. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන ලෝකයට දීපු පණිවිඩය. උන්වහන්සේලා ලෝකයා පිළිබඳව කරුණාවෙන් කළ යුතු කාර්යභාරය සම්පූර්ණ කරලා අවසන්. දැන් අපට තියෙන්නේ මොකද්ද? අපට තියෙන්නේ පින්වත්නි මේ හිත තුල තිබෙන කෙලෙස් වනසලා දාලා සිත ශක්තිමත් තැනකට ගන්න එක. හිත රැක ගැනීම තමයි අත්‍යවශ්‍යම කාරණාව. දැන් අපේ සිත, කය, වචනේ කියන දොරටු තුනක් තියෙනවානේ. මේ දොරටු තුන පිළිබඳව කතා කරනකොට කය සහ වචනය කියන දොරටු දෙකෙන් ක්‍රියාත්මක වෙන්නේ හිතේ ස්වභාවය. කෙනෙකුගේ කායික හැසිරීම, කෙනෙකුගේ වාචසික ප්‍රකාශය මේ දෙකෙන්ම පෙන්වන්නේ හිතේ ස්වභාවය පිළිබඳව. අපිට කෙනෙක් හැසිරෙනකොට කියන්න පුළුවන් ඒ කෙනාගේ හිතේ ස්වභාවය කොයි වගේද කියලානේ. වචන ටික අහනකොට කියන්න පුළුවන් ඒ කෙනාගේ හිතේ ස්වභාවය කොයි වගේද කියලා. එතකොට කයින් සහ වචනෙන් තමයි හිතේ ස්වභාවය ලෝකයට පෙන්වන්නේ. එතකොට ලෝකයට තමන්ගේ නිර්වත පෙනෙන තැන තමයි කය සහ වචන. කියන්නේ හැබෑ ස්වરૂපය පේන තැන. එතකොට කයසා වචනය කියන දොරටු දෙක පිළිබඳව අපි සැලකිල්ලක් ඇති කරගන්නවා නම් ඒකේන අනිවාර්යයෙන්ම සිත පිළිබඳව සැලකිල්ලක් ඇති කරගෙන වාසය කරන්නට අවශ්‍යයි. මෙන්න මේ සිත පිළිබඳව වගකීමකින් කටයුතු කරනවා නම් සිත පිරිසිදුව පවත්ව ගන්නවා නම් අන්න ඒ කෙනාට කිසිම හානියක් කරදරයක් සිද්ධ වෙන්නේ නැහැ. අපේ මූලිකම කාරණා තමයි හිත රැක ගැනීම. අර බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ගිහිල්ලා ප්‍රකාශ කරනවා බුදුහාමුදුරනේ මට මේ තරම් මහ ගොඩක් සිල් රකින්න බෑ. මං යනවා සිවුරු ඇරලා ගෙදර. ඒ වෙලාවේ බුදුහාමුදුරුව ප්‍රකාශ කරපු දේ තමයි ඔබට මහ ගොඩක් සිල්නේ රකින්න බැරි. එකක් රකින්න පුළුවන්ද? අනේ බුදුහාමුදුරනේ එකක් නම් බැරියේ මේ මහ ගොඩක් තියෙන එකනේ ප්‍රශ්නේ. එහෙනම් මහාන හිත රැකගන්න. දැන් අපි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මෙන්න මේ හිත රැක ගන්න කියන පණිවිඩය. හිත රැකගත්තොත් අනිත් ඔක්කොම රැකෙනවද නැද්ද? රැකෙනවා. අපිට යම්කිසි ගැටලුවක් යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඒ ප්‍රශ්නේ ගැටලුව ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි අපි අපේ සිත ආරක්ෂා කර නොගැනීම. ඒ නිසා බුදුරජාණන් වහන්සේලගේ අනුශාසනාව භාවිත කරලා අපි අපේ හිත රැක ගන්න කාර්යභාරය සිද්ධ කළ යුත්තේ. හිත රැකගත්තේ නැත්නම් අපට මොකද වෙන්නේ? පින්වත්නි, හිත රැකගත්තේ නැත්නම් ගතත් අපිරිසිදු වෙනවා, වචනයත් අපිරිසිදු වෙනවා. ඒ වගේම රෝගී ස්වභාවයන්ටපත් වෙන්න පවා පුළුවන්කම ලැබෙනවා. දැන් අද විද්‍යාඥයෝ හොයාගෙන තියෙන දෙයක් තමයි ලෙඩ කොටස් දෙකක් තියෙනවානේ කායික රෝග සහ මානසික රෝග. කායික රෝගයේ 40ක් නම් තියෙන්නේ කායික රෝගය 160ක් තියෙන්නේ මානසික රෝගය කියලා කියන්නේ. ගතේ අමාරුවක් එක්ක යනවා හිතේ අමාරුවක්. එතකොට විද්‍යාඥයෝ පෙන්නලා තියෙනවා ගතේ අමාරුව 140ක් නම් හිතේ අමාරුව 160යි. එතකොට ඔය දොස්තර මහතුරු බෙහෙත් දෙන්නේ ගතේ 140ට බෙහෙත. තේරෙනවද කියන්නේ? 140ට තමයි ওই බෙහෙත් ටික දෙන්නේ. එතකොට හිතේ අමාරුව තියෙනවා 160ක්. ඒකට බෙහෙත කවුද දෙන්නේ? එතකොට ලෙඩේ ගත්තාම සම්පූර්ණයෙන්ම ලෙඩේ ගත්තොත් ගතයි හිතයි දෙකම එකට එකතු වෙච්ච 100%ක ලෙඩක් තියෙනවා. හරි? 140කට දොස්තර මහත්තයා බෙහෙත් දෙනවා. ඉතුරු 160ට කවුද දෙන්නේ? අද ගොඩක් රෝගීන් ඔය 160 ලෙඩේට බෙහෙත් ගන්නෙ නැහැ. 140ට ගන්නවා 160ට බෙහෙත් ගන්නෙ නැත්තම් ලෙඩ අඩු වෙන්නේ නැහැ. 160ට බෙහෙත ගන්න ඕන තමන් මේ බුදුරජාණන් වහන්සේලාගේ දේශනේ. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මග යනවා නම් අර හිතට බෙහෙත ලැබෙනවා හිතට බෙහෙත ලබා ගන්නකොට 160ක් හිතේ අමාරුව අයින් වෙනවා හිතේ අමාරුව අයින් වෙලා යනකොට ගතේ අමාරුව දැනෙන්නේ නැති තැනකටපත් වෙනවා ගතේ අමාරුව සුවපත් වෙනවා එතකොට ඔය රෝගී කියලා කිව්වහම ගතේ ලෙඩේ හිතේ ලෙඩේ දෙකම එකතු වුනහම තමයි අමාරු. මතක තියාගන්න ගතේ ලෙඩෙත් එක්ක හිතේ ලෙඩේ එකතු වුනහම මිනිස්සෙක් මැරෙන්න උනත් පුළුවන්. තියෙන්නේ පොඩි ලෙඩක් වෙන්න පුළුවන් සමහරකට හිතේ අමාරුව වැඩි කරගත්තොත් සමහරකට ජීවිතේ පවා හිමි වෙන්න පුළුවන්. හිත කියන එක තද බල ලෙස බලපානවා ගතට. එතකොට මෙන්න මේ හිතේ තියෙන අමාරු අයින් කරගන්න බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ කියන ඖෂධය තරම් ඖෂධයක් තවත් නැහැ. ඒ නිසානේ කියන්නේ ධම්මෝසද සමන්නත්ති කියලානේ. ධර්මය හා සමාන ඖෂධයක් තවත් නැහැ. මේ බුදුරජාණන් වහන්සේලා අපට ඒ ඖෂධය තමයි දීලා තියෙන්නේ. එතකොට මේ ලෝකේ මොනතරම් වෛද්‍යවරු හිටියත් උතුම්ම මහා වෛද්‍යවරයා තමයි බුදුහාමුදුරු කියන්නේ. මොකද 60කට නෙ බෙහෙත් කරලා තියෙන්නේ. දැන් වැඩි කොටස 140 නෙවෙයි 60නේ. එතකොට වැඩිපුරම තියෙන රෝගවලට බෙහෙත් දීලා තියෙන බුදුහාමුදුරුවෝ. රෝගයක් ඇතිවුනහම දොස්තර මහත්තයාට වඩා වැඩ කොටසක් කරන්න වෙනවා Tamanට. මොකටද? හිත හදාගන්න. 60ක් තියෙන හිතේ. 60ක්. එතකොට මෙන්න මේ ගත ලෙඩ වුණත් හිත ලෙඩ කරගන්නේ නැතුව හිත ශක්තිමත්ව පවත්වන්න අපි උත්සාහ කරන්න ඕන. ඒකට කරන්න ඕන වැඩක් තියෙනවා. කල යුතු කටයුත්තක් තියෙනවා. දැන් ජතේ අමාරුවක් ඇති වෙනකොට හිතේ අමාරුව වැඩි කරගන්නේ නැතුව හිතට සහනයක් ඇති කරගන්න නම් හිත රැකගන්න නම් අපි කළ යුතු කාර්යයක් තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ ඒ කාරණා පිළිබඳව අපට පෙන්වලා තියෙනවා. පින්වත්නි දැන් ඔය විද්‍යාඥයෝ 140ක් ගතේ අමාරුව 160ක් හිතේ අමාරුව කියලා කියනවනේ. ඔය කාරණාව සුද්ධ කියන ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මේකත් අහලා තියෙනව නේද බොජ්ජංග සූත්‍ර. දැන් බොජ්ජංග සූත්‍ර දේශනා කළේ අසනීප තත්ත්වෙ වැඩ හිටපු ස්වාමීන් වහන්සේලාටනේ. දැන් සමහරු කියනවනේ මේ බොජ්ජංග සූත්‍රෙන් කොහොමද ලෙඩ සනීප වෙන්නේ කියලා. තර්ක කරනවනේ. ලෙඩ සනීප වෙන්න නම් බෙහෙත් බොන්න ඕන. හැ බොජ්ජංග කී කියා හිටියයි කියලා ලෙඩ සනීප වෙනවද? බොජ්ජංග දේශන අහගෙන හිටියට ලෙඩ සනීප වෙනවද කියලා තර්ක කරනවනේ. පින්වත්නි බොජ්ජංග, බෝධි අංග, අවබෝධය පිණිස හේතු වන අංග, සති සම්බොජ්ජංග, ධම්මවිචේ සම්බොජ්ජංග, විරිය සම්බොජ්ජංග යනාදී වශයෙන් මේ අවබෝධය පිණිස හේතු වන කාරණා පිළිබඳව දේශනාව සිදු කරනකොට අසනීපතත් ගතේ ලෙඩේ හිතේ ලෙඩේ දෙකම තියෙනවා. එතකොට මේ හිත සහනයකට පත් කර ගැනීම නිසා ගතට සහනයක් ඇති වෙනවා. ඇත්තටම පින්වත්නි සමහරු ඉන්නවා ගත ඇවිදින්න සූදානම්. හැබැයි හිත ඇවිද්දවන්න සූදානම් නැති නිසා එක්තැන් වෙලා ඉන්න මිනිස්සු. එහෙම ඉන්නවා. ධර්මයේ මෙනෙහි කරලා තමන් හිත සංවරේ පීඨව ගන්නවා නම් ඇවිද ගන්න බැරි වෙන්නේ නැහැ. දැන් සමහර වෛද්‍යවරු ඉන්නවා මං ඒ දේ ඒ විදියටමයි කියලා කියන්නේ නැහැ. නමුත් සමහර රෝද පුටු වල යන අයව ඇවිද්දවනවා. අහලා තියෙනවා. වේද මහත්තුරු. මේ වේද මහතුරුන්ගේ දක්ෂතාවයකුත් තියෙනවා නැතුව නෙවෙයි. එතන මනෝවිද්‍යාත්මක පැතිකඩකුත් තියෙනවා. සමහරකට අපේ රටේ රෝදපුටු වල යන සමහරු ඉන්නවා යන්න පුළුවන්කම තිබිලත් හිත තාම විධානය කරලා නැහැ ඔබට පුළුවන් යන්න කියලා. ඒ කියන්නේ හිතේ තියෙන අමාරුව නිසා රෝදපුටුවේ ඉන්නේ. මේ හැමෝටම නෙමෙයි මම කියන්නේ. එහෙම කොටසක් ඉන්නවා. ගත සූදානම් ඇවිද්දවන්න. හැබැයි හිත ලෑස්ති නැහැ. අන්න එහෙම කෙනෙකුගේ ධනිස් දෙකේ තෙල් ටිකක් ගාලා පිටට තට්ටුව දාලා දැන් ලෙඩේ ඉවරයි නැගිටලා යන්න කිව්ව ගමන් යන්න පුළුවන්කම ලැබෙනවා. ඇයි? හිතේ 60ක් අමාරු අයින් වෙනවා. අන්න ඒ නිසා මේ හිත කියන එක පාලනය කරන්නම වෙනවා. දැන් ඔය කියන කාරණාව සමහර පිට Tamanට අත්දැකීම් හැටියට ලැබෙන්න පුළුවන්. gedara උණ හැදිලා ඇඳේ ඉන්නවට වඩා දොස්තර මහත්තයා ළඟ පුටුවේ වාඩි වුණාම ටිකක් ලෙඩේ හොඳයි වගේ දැනෙනවානේ. ඒක ස්වභාවයක්. අර ලේ report එක එනකොට ටිකක් ලෙඩ හොඳයි වගේ. මොකක් කර රෝහලේ ගිහිල්ලා නැවතුණාම ලෙඩ හොඳයි වගේ. ඒ කියන්නේ මනසිනුත් අපි ලෙඩ කරනවා. ඒ නිසා ගතේ ලෙඩේ ගතට තියන්න. ඒක හිතට කැඳ ගන්න එපා. හිත කියන එක වෙනම ලස්සනට තියාගන්න. අන්න ඒ නිසා හිතේ 100ට 60 අයින් කරන්න පුළුවන් නම් ගතේ අමාරුවත් අඩු කරගන්න බැරි කමක් නැහැ. හිතේ අමාරුවයි ගතේ අමාරුවයි දෙකම එකට වුණොත් මිනිහෙ මැරෙන්න උනත් බැරි නෑ. ගතේ අමාරුව තියලා හිතේ අමාරුව අයින් කරන්න පුළුවන් නම් ගතේ අමාරුවත් නැති කරන්න බැරි කමක් නැහැ. ඕක තමයි රහස. ඒ නිසා මේ හිතට ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ සිත ආරක්ෂා කර ගැනීමට අපි විධිවිධාන සපයන්න ඕන. අපේ බුදුහාමුදුරුවරු සිත රැක ගැනීම සඳහා අපට භාවිත කළ යුතු ස්ථානගත කළ යුතු තර කරගත යුතු ආරක්ෂකයෝ කිහිපදෙනෙක් ගැන දේශනා කරලා තියෙනවා. දැන් අපේ රට රකින්න ආරක්ෂක පිරිසක් ඉන්නවනේ. ත්‍රිවිධ හමුදාව සහ පොලිසියනේ. යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය. ඔය අංශ හතර තමයි මේ රට ආරක්ෂා කරන්න යොමු වෙලා ඉන්නේ. ඔන්න ඔය ආරක්ෂක අංශ හතර රට වටකොට තබාගෙන ඉන්නවා වගේ හිත වටකොට ආරක්ෂකයෝ හතර දෙනෙක් තියන්න වෙනවා. හිත වටකොට ආරක්ෂකයෝ හතර දෙනෙක් තියන්න වෙනවා. ඒ ආරක්ෂකයෝ හතර දෙනා ඉන්නවා නම් හිත ඇතුලේ බෝම්බ පුපුරන්නේ නැහැ. ඒ ආරක්ෂකයෝ හතර දෙන ඉන්නවා නම් හිත ඇතුළට විස බීජ ඇතුල් වෙන්නේ නැහැ. ඒ ආරක්ෂකයෝ හතර දෙන ඉන්නවා නම් හිත ඇතුළට ත්‍රස්තවාදීන්ට රින් ගන්න බෑ. දැන් අපේ හිත ඇතුළට ත්‍රස්තවාදීන් රින්ගනවානේ. විස බීජ රින්ගනවා. ඉඳලා හිටලා මහ පරිමාණ බෝම්බ පුපුරනවා. ඒක පිපුරුනාම අපිත් පිපිරෙනවා නේ. කයත් පිපිරෙනවා, වචනෙත් පිපිරෙනවා, පවුලත් පිපිරෙනවා නේ. ඔය ඔක්කොම පිපිරෙන්නේ මොකක් නිසාද හිත ඇතුලේ බෝම්බ පුපුරනකොට. එතකොට මෙන්න මේ හිත ඇතුලට ත්‍රස්තවාදීන් යනකොට චෙක් කරන්න පිරිසක් ඉන්න ඕන. ත්‍රස්තවාදී කියලා හඳුනගන්න පිරිසක් ඉන්න ඕනනේ. ඇතුළට බෝම්බයක් ගෙනිච්චාම බෝම්බයක් ගෙනියන්න නොදී තියන්න පුළුවන් ආරක්ෂක අංශයක් ඉන්න ඕන. පින්වත්නි, හිත රකින්න ආරක්ෂකයෝ හතර දෙනා තමයි බුදුහාමුදුරු දේශනා කළේ බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණස්සති ඉති ඉමා චතුරාරක්ඛා බික්කු භාවේය සීලව බුද්ධානුස්සතිය මෙත්තානුස්සතිය අසුභානුස්සතිය සහ මරණානුස්සතිය මේ භාවනා හතරට කියනවා චතුරාර්යක භාවනා කියලා. චතු කියන්නේ හතරක් ආරක්ක කියන්නේ රැකවරණය. එතකොට ඔබේ සිත රකින ආරක්ෂකයෝ හතර දෙනා තමයි බුද්ධානුස්සතියයි මෙත්තානුස්සතියයි අසුභානුස්සතියයි මරණානුස්සතියයි ඔබේ ගත රකීවි නාවික හමුදාව ගුවන් හමුදාව යුද හමුදාව පොලිසිය ඒ ගතනේ ඒ ගත රැක්කට හිත රකින්න ඒ අයට බෑ හිත රකින්න නම් බුද්ධානුස්සති මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති කියන මේ ආරක්ෂකයෝ හතර දෙනා ස්ථානගත කරන්න ඕන. දැන් අපේ හිත ආරක්ෂිතද කියලා කල්පනා කරලා බලන්න. බුද්ධානුස්සතිය ගැන කතා කළොත් බුද්ධානුස්සතියත් සමහරක් විට යන්තම් වගේනේ. භාවනාංශය ගැන කතා කළොත් බුදුගුණ භාවනාව බොහෝ දෙනෙක් කරනවා. මෙත්තානුස්සතිය ගැන කතා කළොත් මෙත් වැඩීමත් කරනවා නැතුව නෙවෙයි. මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා කියලා ඉස්කෝලේ යන කාලේ ඉඳලා නේ මෛත්‍රී භාවනා බොහොම හොඳින් ප්‍රගුණ කරනවා. ඒත් මහ පරිමාණයෙන් නෙවෙයි. දවසකට විනාඩි 5ක් 10ක් 15ක් උපරිම වගේ සමහර බොහෝ දෙනෙක් යන්නේ. බුද්ධානුස්සතිය ගැන කතා කරනකොට ඒකත් වඩන්න සූදානම්. මෙත්තානුස්සතිය පිළිබඳව කතා කරනකොට ඒකත් වඩන්න සූදානම්. මට පොඩ්ඩක් උත්තරයක් ඕන අසුභානුස්සතිය සහ මරණානුස්සතිය පිළිබඳව. අසුභය ගැන කතා කරන්නවත් කැමති නැහැ. මරණානුස්මෘතිය පිළිබඳව හිත යොමු කරන්න කැමැත්තක් නැහැ. මොකද හේතුව ඒවා දුකට හේතු කාරණා හැටියට මිනිස්සු සලකන්නේ. අසුබය ගැන අඩුම ගානේ මැරිච්ච මලකඳ අධ්‍යාවත් බලන්නේ ඒකේ යථාර්ථය තේරුම් ගන්න අදහසක් නැන්නේ. ඈ මේ ශරීරයේ ස්වභාවය යථා ස්වභාවය ගැන පොඩ්ඩක් කතා කරන්නකෝ බලන්න ඔය මොනවද කියවන විකාර කියලා අහන්නේ නේ. මේ ශරීරය කොටස් මේ බුදුහාමුදුරු පෙන්නපු විදිහ එක කටකින් කෑම කාලා නව දොරකින් කුණු පිට කරනවා කිව්වා. ඕවා එහෙම කියනකොට මිනිස්සු මොකද කියන්නේ? මොනවද මේ කැත කතා කියන්නේ කියලා කියන්නේ අසුබේ ඒකට කැමති නැහැ මරණානුස්මතිය උදේ පාන්දර එළියට බහිනකොට ගෙදර අයට කියනකො බලන්න අද එළියට යන මං අද හවසේ ඊද දන්නේ නැහැ මොකක් වේද කියන්න යන්න එපා බැරි වෙලාවත් මොකද යන්න දෙන්නේ නැහැ ඇදලා තියාගනි ඇතුලේ මූසල කතා කිය කිය යන්නේ ඇයි කියලා එතකොට මේ අසුභානුස්සතියේ මරණානුස්සතියටයි තැනක් දෙන්නේ නැහැ පින්වත්නි බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය මේ මේ භාවනා හතරම අවශ්‍යයි ජීවිතයට. ඔබව රැකගන්නේ මේ හතර. බුද්ධානුස්සතිය වඩනකොට ශ්‍රද්ධාව වැඩෙනවා, මෙත්තානුස්සතිය වඩනකොට තරහව, ද්වේෂය නැති වෙනවා, අසුභය වඩනකොට රාගය පාලනය කරන්න පුළුවන් වෙනවා, මරණානුස්සතිය වඩනකොට ජීවත් වන කාල සීමාව පිළිබඳව කල්පනා කරලා තමන්ගේ හැම තත්පරයක්ම ධර්මයට අනුගත කරවාගෙන සාර්ථක මිනිසෙක් ඇතුළත ජීවත් වෙන්න මාර්ගඵල දක්වා හිත ඉක්මන් කරවන්න හේතුවක් බවට පත් වෙනවා. මරණ සති භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංස කියලානේ දේශනා කරේ. මහත්ඵල මහානිසංස ලබන්න එක හේතුව තමයි මරණ සතිය. එතකොට මේ හතරම ඕන. දැන් බුද්ධානුස්සතිය මෙත්තානුස්සතිය වඩනවා අසුභානුස්සතිය මරණානුස්සතිය වඩන්නේ නැහැ. එතකොට එතන පොඩි ගැටලුවක් තියෙනවා. මොකද හේතුව ඒක හරියට මම උදාහරණකින් පෙන්නන්න. රටේ යුද හමුදාවයි පොලිසියයි ඉන්නවා. නාවික හමුදාවයි ගුවන් හමුදාවයි නැත්තම් උඩින් ගහන එකයි වටෙන් ගහන එකයි බලන්න කෙනෙක් නැති වෙනවා නේ. එහෙනම් යුද හමුදාවක් ඉන්නත් ඕන, පොලිසියක් ඉන්නත් ඕන, උඩින් ගහනවද කියලා බලන්න ගුවන් හමුදාවක් ඉන්නත් ඕන, වටෙන් ගහනවද කියලා බලන්න නාවික හමුදාවක් ඉන්නත් ඕන. ඔන්න ඔය ආරක්ෂකයෝ හතර දෙනා ඔබේ හිතේ තියන්න පුළුවන් නම් හිත ආරක්ෂිතයි. හිතේ කිසිම ප්‍රශ්නයක් හටගන්නේ නැහැ. හිත ධර්මයෙන් එහාට පනින්නේ නැහැ. මේ සියලුම බුදුරජාණන් වහන්සේලා අපට දේශනා කළේ ඔන්න ඔය ප්‍රබලම සාධකය හිත කියන එක රැකගෙන ඉස්සරහට යන්න කියලා. හිත රැකගත්තොත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ තුල ඒ කෙනාට කවදාකවත් වරදින්නේ නැහැ. ධර්මයේ හැසිරෙන කෙනා, හිත ආරක්ෂා කරගත්ත කෙනා, ධර්මයෙන් පිටපණින්නේ නැති කෙනා හැමදාම ධර්මය ආරක්ෂා කරනවා. ඒකනේ කිව්වේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලානේ. අපිව රකින්න පොලිසිය ගහලා තියෙන්නේ තෝකනේ. පොලිසිය ගහලා තියෙන්නේ ඒක. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ඒක හරියටම හරි. Tamange ජීවිතේ රැකගන්න කුරාගුම්බියෙක්වත් ඝාතනය කරනවා නම් ඒ ඝාතනය කරන එක අනාරක්ෂිතයි කියලායි බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ. ඇත්තටම පින්වත්නි කවුරු හරි මරන්න එනවා නම් මට බේරෙන්න බැරි නම් පැනලා යන්නත් බැරි නම් එයාගේ මරුන් කණ්ඩ වෙනවම නම් ඇත්තටම පින්වත්නි මේ මරන්න එන කෙනාව මරනවට වඩා ආරක්ෂිතයි මැරෙන එක. එයා මරන්න එනවා නම් එයාව මරනවට වඩා පොල්ලකින් හරි මොහින් හරි ගහලා එයාව මරනවට වඩා මැරෙන එක ආරක්ෂිතයි. ඒක වරදව තේරුම් ගන්න එපා. දැන් සමහරක් අය මේ ආත්ම ආරක්ෂාවට ගැහුවා මැරෙන්න කියලානේ කියන්නේ. මම පොල්ලෙන් ගැහුවේ ආත්ම ආරක්ෂාවට. ඒක ආරක්ෂාවක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව දැන් ඔන්න මරන්න ආපු කෙනා මම මරනවා කියමු. දැන් හරි. මගේ ජීවිතේ බේරුණා ඒ වෙලාවේ නේ. එතකොට මං හැබැයි මගේ ජීවිතේ බේරුවේ කොහොමද? තව කෙනෙකුගේ ජීවිතයක් නැති කරලා. දැන් මාව මරන්න ආපු කෙනාගේ ජීවිතය නැති කරලා මම බේරුනේ සදාකාලිකවම ජීවත් වෙන්නද? නෑනේ. මම අනිවාර්යයෙන්ම මරණය කියන ධර්මතාවයට මුහුණ පාන සත්වෙක්. ඒ කෙනාගෙන් මරුන් කන එක නැවතුණාට මං කොහොමත් මරණය කියන ධර්මතාවයට මාර්යාගෙන් මරුන් කන්න දෙපේ. ඒ කාගෙන් කෑවේ නැත්තත් මාර්යාගෙන් මරුන් කන්න දෙපේ. එතකොට මාව මරන්න ආපු කෙනා මං මරලා දාලා මගේ ජීවිතේ බේරගන්නේ කොච්චර කාලයකද ටික කාලයකට නේ. එතකොට කොහොමත් මැරෙන එක මැරෙන්න වෙනවා. දැන් බලන්න මාව මරන්න ආපු කෙනාව මැරීම මම කොහොමත් මැරෙන එකත් මැරෙන්නත් ඕන. ඊළඟට මාව මරන්න ආවයි කියලා මරපු එක්කෙනාගේ කරුණිය උස්සන් යන්නත් ඕනනේ. නැද්ද? මම මැරෙන්නත් ඕන. අර මිනිස්සෙක් මරපෙකේ කර්මය අරගෙන යන්නත් ඕන. එතකොට ඒක මරණෙත් උරුමයි, කර්මෙකුත් උරුමයි. මරන්න ආපු කෙනා මරනකොට මම ද්වේෂයක් ඇති කරගන්නේ නැතුව මෛත්‍රී සාගතව මාව මැරුවත් මන් නම් මරන්නේ නැහැ කියලා ඉන්න පුළුවන් නම් ආරක්ෂිත නැද්ද එහෙනම්? එතකොට එකපාරයි මැරෙන්නේ. එතනින් එහාට කර්මයක් ඔසවගෙන යන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව කුරා කූඹියෙකුටවත් හානියක් නොවන පරිදි ජීවිතය ගත කිරීම. ඒ නිසා අපි නිරන්තරයෙන් කල්පනා කළ යුතු වෙන්නේ හිත පාලනය කරගෙන හිත ශක්තිමත් කරගෙන ධර්මයට යොමු කරවාගෙන අර ආරක්ෂක වැට තියාගෙන හිත ශක්තිමත් කරගෙන වාසය කරන එක. ඉතින් සියලුම බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා අපට දේශනා කරලා තියෙන ධර්මයේ හරය එයයි. ඒ නිසා අද අපි කකුසඳ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ ගෞතම බුදුරජාණන් වහන්සේට නියත විවරණ ලබා දීම කියන මාතෘකාව මුල් කරගෙන ඒ කාරණාව සිදු වුණේ කොහොමද කියන එකත් ඒ වගේම ධර්මයේ තුලිනුත් ඔබේ සිත යම්කිසි මට්ටමකට ගෙනෙන්න කටයුතු කළා. ඉතින් කල්පනා කරන්න එදා ගෞතම බුදුරජාණන් වහන්සේ කේම නමින් කපුසඳ බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට බොහොම ශ්‍රද්ධාවෙන් කැපවීමෙන් හිත පාලනය කරගෙන ඒ උපස්ථානාදී කටයුතු වල යෙදුණු නිසා. ඒ නිසා ඔබටත් සසරෙන් එතර වෙන්න බුදු පසේ බුදු මහරහත් ආදී මාර්ගඵලයන් ඒ ඒ தත්වයන්ටපත් වෙන්න සෝවාන් සකරදාගාමි අනාගාමි රහත් ආදී මාර්ගඵල අවබෝධ කරගන්නට මේ ධර්ම දේශනාව හේතු වේවා වාසනාව වේවා ඔබටත් සසර දුකෙන් එතර වෙන්න නිවන සලස ගන්න මේ පින්කම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. සාදු සාදු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා 22 වන නියත විවරණ සහ කපුසඳ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මානුකූලවට පෙන්වා දුන් දේශකයන් වහන්සේට ආශිර්වාද කරමු. මෙවන් උතුම් ශාසනික සේවාවන් තවදුරටත් කරගෙන යාමට හැකි ශක්තිය දැරි ලැබේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සිළු දෙවියන්ගේ රැකවරණයෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය ලැබේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජ්‍ය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමින් වහන්සේ. ඔබටත් මෙවන් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 012 1